समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता සද්ධම්මං මුනි රාජත්ත සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස සංතිං මඤ්ඤන්ති බෝධේවා තාවතිං සා යාවංචිදං කේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ඕකාසාදිගමානුබුද්ධා සුකන්ත අධිගමායාති කිම්වත්නේ අද ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ එක්තරා සූත්‍රයක කොටසක් මාත්‍රකාවේ තබා ගන්නගෙන ඒ පිළිබඳව විස්තර කිරීමට දීඝනිකායේ ජනවසබ සූත්‍රයේ කොටසක් මුලින්ම මාත්‍රකාමේ තබාගත් මේ සූත්‍රය ඊටාම දිග සූත්‍රයක් ඒ වාගේම වටිනා ධර්මකාරණා තුලත් වෙන සූත්‍රයක් විශේෂයෙන් දේව භාසිත සංඛාවට යන සූත්‍රය මේ දේශනාව පිළිබඳව මුලින් ඩිංගක් කරුණු කියන්නට සිදු වෙනවා ශ්‍රාවකයන්ට මේක තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ ඥාතික කියන ගමේ ගිජ්ජකහ වසත කියන ගඩොලින් කරන ලද විහාරයක වැඩ වාසය කළා. මේ ඥාතික ගම අයිති වෙන්නේ බිම්බිසාර රජුරුවන්ගේ රජගහ රාජ්‍යයට අජාතසත්තු රාජ්‍යරුවන්ගේ රාජ්‍යයට ඉතින් බුදුරජාණන් වහන්සේ ඥාතික ගමේ වැඩ වාසය කරනවා මේ ඥාතික කියන ගමේ ජනතාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වාසය කළ පිරිසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඥාතික ගමේදී ඒ ගමේ කාලක්‍රියා කළ අය පිළිබඳව විස්තරයක් දේශනා කළා. චුනුරුවන් සරණ ගිය අය, පින්දහම් කළ අය කාලක්‍රියා කරලා දෙව්ලොව ඉපදිලා. ඒ වගේම සෝවාන් සකලදාගාමි කුජලෝ දෙව්ලොව ඉපදිලා. ඊළඟට අනාගාමි පුජ්‍යලයන් පිළිබඳව රහත් පුජ්‍යලයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර දේශනා කළා. මේ විස්තරය අහපු ඥාතික ගමේ ජනතාව තව තවත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගත්තා. ඒ දේශනාවල් අහලා බොහෝ දෙනා තව තව නොඑක ආකාරයේ පින්දහම් කරන්න පටන් ගත්තා. ඉන් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මේ ඥාතික ගමේ ගිජ්ජකාවසත කියන එකේ වැඩ වාසය කරද්දී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා ස්වාමීන් ඥාතික ගමේ මිය පරලව ගියාය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විස්තර දේශනා කළා. ඒ නිසා ඒ දැනට සුජීවත්ව වාසය කරන අය තවව තවත් ශ්‍රද්ධාව වැඩි දියුණු කරගත්ත පින්දහම් කරන්න පටන් ගත්තා. ඉතින් මේ අනෙක් ජනපදවල රජගහනුවර ආදී ජනපදවල බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් ශ්‍රද්ධාවෙන් හිටපු අය කාලක්‍රියා කළා තියෙනවා බොහෝ. විශේෂයෙන් බිම්බිසාර රජුරෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පරම භක්තියෙන් හිටපු කෙනෙක්. අදත් මේ රටේ ජනතාව බිම්බිසාර රජුරවන්ගේ ගුණ කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ජනපදවල වාසය කළාය බුදුරජාණන් වහන්සේ කෙරේ භක්තියෙන් යුක්ත වෙඳලා මිය පරලොව ගිය අය පිළිබඳව ඒ අයගේ උත්පත්තිය ගැන විස්තරයක් කරනවා නම් ඒ ජනතාවත් තවදුරටත් ශ්‍රද්ධාව ඇති කර ගන්නා බුදුරජාණන් වහන්සේ පිළිබඳ. තාතා බින්දහං කරනවා. මහත් භක්තියක් ගෞරවයක් ඇති කර ගන්නා බුදුරජාණන් වහන්සේ පිළිබඳ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ අනෙක් ජනපදවලත් කාලක්‍රියා කළ අයගේ ඊළඟ උත්පත්තිය දේශනා කරනම නම් ඊටාම හොඳයි කියලා ආනන්ද හාමුදුරුව ආරාධනා කළා. මෙහෙම ආරාධනා කළා ආනන්ද හාමුදුරුව යම්කිසි කටයුත්තකට වැඩියා. ඉතින් පහෝදා උදේ බුදුරජාණන් වහන්සේ මේ ඥාතික කියන ගමේ පින්දපාත වැඩලා දාන පින්දපාත කරගෙන විජ්ජකාවසතය කියන එකට වැඩම කළා ගහවල් දානේ වළඳලා සුළු වේලාවක් විවේකව ඉඳලා ඊට පස්සේ සමාපත්තියකට සමවැදුණා ඒ සමාපත්තියෙන් නැගී හිටලා එලිමහනේ සෙවණෑති තැනක බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. එතන වැඩ ඉඳීමෙන් ඒ ජනපදවල රජගහනුවර ආදී කාලක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් හිතපය ගැන ආවර්ජනය කළා කොහෙද මේ අය උපදිලා ඉන්නේ කියලා. මෙහෙම ආවර්ජනා කරමින් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේට අදෘශ්‍යමානව ශබ්දයක් ඇහුණා. කවුරුවත් තේන්නේ නැහැ හඬක් විතරක් ඇහෙනවා ජනවසබෝ හම්බන්තේ ජනවසබෝ හම්බන්තේ කියලා ස්වාමීනි මම මේ ජනවසබ දේවතාව මම ජනවසබ දේවතාව කියලා මෙහෙම අදෘශ්‍යමානව ප්‍රකාශයක් කළා තව ස්වල්ප වේලාවක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පෙනී හිටියා. බිම්බිසාරෝ හම්බන්තේ බිම්බිසාරෝ හම්බන්තේ කියලා ප්‍රකාශයක් කළා. ස්වාමීනි මම බිම්බිසාර රජ. දැන් දෙව්ලොව ඉපදිනා වාසය කරනවා. මේ වෙසවන රජුගේ කාර්යයකට යන ගමන් මට හිතුණ කාරණා දෙකක් නිසා බුදුරජාණන් වහන්සේ හමු වෙලා යන්න ඕන එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේට වැඳලා පුදලා ගෞරවය කිරීමට අවස්ථාවක් ලබා ගැනීම. අනෙක් කාරණේ තමයි ඒ දෙව්ලොව, තවතිසා දෙව්ලොව බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙරෙන කතා ගුණ කතා පිළිබඳව ඩිංගක් ප්‍රකාශ කිරීම. මෙන්න මේ කාරණා දෙක නිසා මම බුදුරජාණන් වහන්සේ හමුවන්නට පැමුණා කිව්වා. ස්වාමීනි මම දැන් සතර පායකට යන්නේ නැහැ. මට කැමති නම් මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ ඕනම තැනක උපදින්නට පුළුවන් ඒ වුණත් ධම්මගේ අදහස සකෘදාගාමි වීමටයි කියලා මේ ජනවසව දේවතාව ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ඇහුවා දේවතාවෙනි ඔබ කොහෙන්ද ওই සම්පත්තිය ලබාගත්තේ? ස්වාමීනි අන්කොහෙන්වත් නෙමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සාක්ඛාත ආදී මේ ගුණයෙන් යුක්ත ධර්මයෙන් භාග්‍යවතුන් වහන්සේ නිසා තමයි මම මේ සම්පත් ලබාගත්තේ කියලා මේ ජනවසභ දේවතාව ප්‍රකාශ කරනවා. මෙතන තියෙන ජනමසබ යක්ඛ කියලා. පාලි භාෂාවෙන් දේවතාවන්ටත් යක්ඛ කියන නම යෙදෙනවා. ඉතින් මෙහෙම ප්‍රකාශ කරලා ඊළඟට මේ ජනවසබ දේවතාවා දෙව්ලෝ පිළිබඳව විස්තරයක් කියන්නට පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ ස්වාමීනි සෞතිසා දෙවුලන් සුධර්මා ධර්ම සභාවට සේරම දෙවි එකතු වෙනවා. සක්දේව රජුව ප්‍රධානත්වයක් ගන්නවා. එහි එකතු වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පින්දහම් කළා බණ භාවනා කළා ඉපදුණ අය විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ අය බොහොම සතුටට ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා භාග්‍යතුන් වහන්සේ නිසා අපාය හිස් වෙනවා දෙව්ලොව පිරෙනවා කියලා මෙහෙම නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කථනය කරනවා තවතුසා දෙව්ලොව සුධර්මා සභාවේදී ඊළඟට මේ ජනවසබ දේවතාව කියනවා ස්වාමීනි මෙහෙම අපි සාකච්ඡා කර කර ඉන්නකොට උතුරු පැත්තෙන් මහත් ආලෝකයක් පහළ වෙනවා. ඊටාම දීප්තිමත් ආලෝකයක් පහළ වෙනවා. එතකොටම සක්දේව රජුරෝ කියනවා ඔය ආලෝකය පහළ වෙන්නේ කුමක් නිසාද? මේ සනං කුමාර කියන බ්‍රහ්මය අපි වෙත පැමිණෙනවා. ඒ නිසා හැමදෙනාම සතුට වෙන්න කියලා සක්දේව රජුරෝ ප්‍රකාශ කරනවා. ඊළඟට මේ ආලෝක ධාරාවත් සමග මේ සනං කුමාර කියන බ්‍රහ්මයා දිව්‍ය ස්වභාවයට ක්‍රමිනෙලා අසුන් ගන්නවා. පෝලාරික ආත්ම භාවයක් මවාගෙන තමයි ඇවිල්ලා අසුන් ගන්නේ මේ තවතිසාමසි දෙවියන්ට වැඩිය තාමසියුම් ආත්ම භාවයක් තමයි මේ සනං කුමාර බ්‍රහ්මයාට තියෙන්නේ. ඉතින් එහි ආසනාරෝඩ වෙලා මේ සනං කුමාර බ්‍රහ්මයා ආරම්භ කරන බුදුරජාණන් වහන්සේගේ ගුණ කථනය කරන්න. එහෙම ආරම්භ කරමින් මේ බුද්ධ ශාසනයේ ප්‍රධානම ගුණ වන සතර irdibaad චතුරාර්ය සත්‍ය ධර්ම ඒ වාගේම සයෝ ඕකාසාදිගම කියලා කාරණා තුනක් මෙන්න මේ වාගේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව බුද්ධ ශාසනය පිළිබඳව ධර්මයේ පිළිබඳව විස්තර කරමින් මේ සනං කුමාර කියන බ්‍රහ්මයා සෞතිසා දෙව්ලොවේ දිව්‍ය සභාවේදී ප්‍රකාශ කරනවා බුදු ගුණ වර්ණනා කරනවා දහම් ගුණ වර්ණනා කරනවා සංඝ ගුණ වර්ණනා කරනවා ඉතින් මෙන්න මේ විස්තරය තමයි අර ජනවසම දේවතාවා බුදුරජාණන් වහන්සේට සැලකෙන්නේ ස්වාමීනි මහානුභාව සම්පන්න දෙවිය ආවහම අපට ආසන ලැබෙන්නේ ඊටාම ඈතින් නමුත් අපට මිහිරි හඬ ඇහෙනවා. මේ විදිහට තවතිසා දෙව්ලොව දිව්‍ය සභාවෙහි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව කෙරෙන ගුණකතනේ විස්තර මේ ජනවසබයක් ක්ෂයා එමනන්නම් දේවතාවා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ආපහු යන්නට ගියා. මේක දීර්ඝ කතාවක් මේ යන්තම් කැටියෙන් සඳහන් කළා. ඒ සනං කුමාර බ්‍රහ්මයා සෞතිස්සා දේවලව සුධර්මානම් දේව සභාවේදී දෙවියන් අමතා ප්‍රකාශ කළ කොටසක් තමයි අද මේ ධනවතබ සූත්‍රයෙන් අරගෙන මාතෘකාව කරගත්. මේවා බුදුරජාණන් වහන්සේ අනුමත කළ නිසා සේරම බුද්ධ දේශනා සංග්‍රහවටම පැමිණෙනවා. එහිදී මේ සනං කුමාර කියන බ්‍රහ්මයා තවතස්සාවැසි දෙවියන්ට ප්‍රකාශ කරනවා සංකින් මඤ්ඤන්ති භූතෝ දේවා තාවතින්සා තින්නත් තවතිසාවැසි දෙවියනේ ඔබලා මේ කාරණේ පිළිබඳව කුමක් සිතන්නහුද යාවංචිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සයෝ ඕකාසාදිගම අනුබුද්ධා සුකස්ස අධිගමාය ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් කවර කෙනෙක්ද සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්මයක් සම්බුද්ධ වූ භාග්‍යතුන් වහන්සේ විසින් සයෝ ඕකාසාදිගමාන බුද්ධා මේ අවකාශාදිගම තුනක් අවබෝධ කරගත්තා. සුඛස්සාදිගමාය. සුඛය සැපය ලබා ගැනීම සඳහා මෙතන ඕකාසාදි ගමා කියලා පදයක් තියෙනවා මේ ඕකාසාදිගම අවකාසාදිගම තුනක් පිළිබඳව තමයි මේ ධර්ම දේශනාවේදී විස්තර කෙරෙන්නේ ඕකාසාදිගම කියන්නේ යම් යම් සැප ලබා ගැනීමට අවකාශ ලබා ගැනීම යම් යම් ප්‍රතිපත්ත ධර්ම වලින් निराமிස සැප ලබන්නට අවකාශ ලබා ගැනීම ඉඩ ලබා ගැනීම තමයි ඕකාසාදිගම කියලා කියන්නේ මේ කාරණය ශ්‍රාවකයන්ට ඉදිරියේදී තේරුම් ගන්නට ලැබෙනවා ඇති මේ අවකාශාදිගම තුනක් මනෝජේකේ ප්‍රතිඵලය සුඛස්ස අධිගමාය. නිරාමිස සුවේ ලැබීම සඳහා. ඒ සුඛස්ස අධිගමාය කියන පදය තෝරලා තියෙන්නේ අටුවාවේ සුඛස්ස අධිගමා යාති ඥානසකස්ස මග්ගසකස්ස ඵලසකස්ස ච අධිගමයි ඥාන මාර්ගඵලසෝය ලබා ගැනීම අවබෝධ කර ගැනීම සඳහා එතකොට මේ ඥාන මාර්ගඵලසෝය අවබෝධ කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඕකාසාදිග මෙහෙම නැත්නම් අවකාසාදිගම තව පද වලින් කියනවා නම් ඉඩ ලබා ගැනීම, අවකාශය ලබා ගැනීම. ඒව තුනක් දේශනා කරලා තියෙනවා. කතනේ තයෝ කවර තුනක්ද? ඉදබෝ ඒකච්ච සංසට්ඨ විහෙරති කාමේහි සංසට්ඨෝයේ අකුසලේහි ධම්මේහි පින්වත් දෙවියනි ඇතම් කෙනෙක් කාමයන් හා යෙදී අකුසලයන් සමගදී වාසය කරන සංසට්ඨෝ විහෙරති කාමේහි කියන්නේ කාමයන්ට බැඳිලා ගැති වෙලා එහෙම මාසය කරන ඒ වාගේම අකුසලෙහි ධම්මේ අකුසල ධර්මයන් පිළිබඳවත් ඒවට ගැති වෙලා ඒවා කරමින් වාසය කරනවා. ඒ කාම කියලා කියන්නේ මෙතන මේ කාම වස්තු පිළිබඳව තිබෙන ආශාව. දැන් අපි වාසය කරන්නේ කාම ලෝකයක ධාන මාර්ගඵල නිවන් අරුණාම දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය, සතර අපාය කියන මේ 11 තන තියෙන සේරම දේවල් කාම වස්තු තමයි. මේ කාම වස්තුන් පිළිබඳව යම්කිසි කැමැත්තක් ආසාවක් තියෙනම නම් අන්න ඒකට තමයි කාම කියලා කියන්නේ. ඒ කාමයන් වලට ගැති වුණාම ඒවට ඇලිලා බැඳිලා වාසය කරනකොට අමතුයෙන් කියන්නම දෙයක් නෑ සංසට්ඨ අකුසලයේ ධම්මේ අකුසල ධර්මයන් සමග එකතු වෙනවා මේ කාමයන් සමග එකතු වී වාසය කිරීම නිසා කාමයන්ට ඇලී බැඳී ගැලී වාසය කිරීමෙන් ඒ එක්කම ලෝභ ආදී අකුසල ධර්මයන් පහළ වෙන්න පටන් ගන්නවා. මේ සනං කුමාර කියන බ්‍රාහ්මයා තමයි මේ ඊටාම රසවත් වටින දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේක එහෙමමයි කියලා. අනුමත කරපු නිසා හේරම මේවා බුද්ධ දේශනා බවට පත් වෙනවා. සෝ අපරේණ සමේන අරිය ධම්මං සුනාති. දැන් මේ කාමයන් පිළිබඳව ගැටි වෙලා බැඳිලා ඉන්න තනත්තා අකුසලයන් සමග සංයුක්ත වෙලා එකට බැඳිලා ඉන්න තනත්තා සෝ අපරේණ සමේන පසු කාලයක මෑත කාලයේ අරිය ධම්මං සුනාති ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන මොනවාද මේ ආර්ය ධර්මයේ කියන්නේ 아무තු දෙයක් නෙමේ බුදුරජාණන් වහන්සේගේම ධර්මය බුදුරජාණන් වහන්සේ සියලුම කෙලස් ප්‍රහාණය කළ නිසා උන්වහන්සේට කියනවා ආර්ය කියලා. සියලු කෙලෙස් වලින් වෙන් වුණා කෙලෙස් ප්‍රහාණය කළා ඈත් වුණා වාසනා සහිතව කෙලෙස් ප්‍රහාණය කළා. සාමාන්‍ය ආයමෙන් නොවේ සසරදී ගෙන කෙලස් පුරුදු තාත් එක්ක සම්පූර්ණයෙන්ම කෙලස් ප්‍රහාණය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා අරිය කියලා. ඒ ආර්ය ධර්මය ආනවා. කට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහනවා කියන එකයි මේකේ තේරුම. යෝනිසෝ මනසිකරෝති නුවණින් මෙනෙහි කරනවා. දැන් සාමාන්‍ය ජනයා නුනුවණින් මෙනෙහි කරනවා. මොනවාද මේ මෙනෙහි කරන්නේ නුවණින් හෝ නුනුවණින්? අන් කිසිවක් නෙමෙයි අපේ ජීවිතය පිළිබඳව. පංච උපාදානස්කන්ධය පිළිබඳව. ඒ ගැනයි මේ නුවණින් හෝ නුනුවණින් මෙනෙහි කරන්නේ. ප්‍රතග්ජනය මේ පංච උපාදානස්කන්ධය නාම රූප ධර්මයන් නිත්‍ය වශයෙන් ඒ වාගේම සුඛ වශයෙන් ආත්ම වශයෙන් සුභ වශයෙන් මෙනෙහි කරමු එකට කියනවා නුනුවණින් මෙනෙහි කිරීම ඒ මානසිකාරය කියලා කියන්නේ යම් අරමුණක් මෙනෙහි කිරීම. ඒක කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. ඒකේ අර්ථය වෙනස් වෙන්නේ මුලින් ලැබෙන පදවලට අනුව. යෝනිසෝ මානසිකාරය කිව්වහම කුසල පක්ෂේ භජනය කරනවා. අයෝනිසෝ මානසිකාරය කිව්වහම අකුසල පක්ෂේ භජනය කරනවා. මේ කියන්නේ යෝනිසෝ මානසිකාරෝති. අනිත්‍යෝ පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට මේක අනිත්‍යයි ඇති වෙනව නැති වෙනව හේතු බලබද්ධ ධර්ම සමූහයක් මේ ආදි වශයෙන් අනිත්‍ය වශයෙන් සලකන. ඒ ඇතිවීම නැතිවීම නිසාම දුකයි කියලා සලකන. නුවණින් සලකන. සමාගයේ වශයෙන් පවත්වා ගැනීමට හැකියාවක් නැති නිසා අනාත්මයි කියලා සලකන. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය කය ශරීරය කෙස්ලම් ආදීෙන්ද සෙම්සත මල මුත්‍රාදී අපවිත්‍ර දේවල් වලින් නිර්මාණය වෙලා තියෙන නිසා අසුබයි කියලා යෝනිසෝ මානසිකාරයේ පවත්නවා. මේ ඇත්ත ඇති සතියෙන් මෙනෙහි කරනවා. ඒකයි යෝනිසෝ මානසිකාරයට. අයෝනිසෝ මානසිකාරය කියන්නේ ඇත්ත නැති සතියෙන් මෙනෙහි කිරීම. මේ අතම් කෙනෙක් මේ විදියට භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහනවා. ඊළඟට මේ විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ආදී වශයෙන් ජීවිතය පිළිබඳව යෝනිසෝ මානසිකාරයේ පවත්වනවා. ධම්මානුධම්මං පටිපද්‍යති ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරනවා. මෙතන ධර්ම කියලා කියන්නේ සතර මඟ සතරඵල නිවන් කියන නවයට. ඒකට නව ලෝකෝත්තර ධර්මය කියනවා. අනුධම්ම කියලා කියන්නේ අනුව කටයුතු කිරීම. ඒ නව ලෝකෝත්තර ධර්මය උපදවා ගැනීමට ක්‍රියා කිරීම තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. ශීලය, සමාධි, දර්ශනාදී ගුණ ප්‍රායෝගික වශයෙන් කිරීම යෙදීම ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට මේ තනත්තා මෑත කාලයේ ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ බණ අහනවා. බණ අහලා හිටන් යෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා. ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන. සෝ ආර්ය ධම්ම සමණං ආගම්ම යෝනිසෝ මනසිකාරං ධම්මානුධම්ම පටිපත්. මේ තනත්තා ආර්ය ධර්ම ශ්‍රවණය නිසා යෝනිසෝ මානසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නිසා අසංසට්ඨෝ විහෙරති කාමේති අසංසට්ඨෝ අකුසලේහි ධම්මේ දැන් ඔන්න කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා වාසය කරන දැන් මුලින් සඳහන් කළ හැටියට කාමයන්ට ගැති වෙලා බැඳීලා අකුසල ධර්මයන්ට යොමු වෙලා වාසය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ නමැති ආර්යයන් වහන්සේගේ ධර්මයේ අහලා යෝනිසෝ මනසිකාරේ යෙදিলা ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පුරලා මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අසංසට්ඨෝ විහෙරති කාමේහි අසංසට්ඨෝ අකුසලේහි ධම්මේ. අකුසලයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් වෙන් වෙලා දැන් වාසය කරනවා. තස්ස අසංසට්ඨස්ස කාමේහි අසංසට්ඨස්ස අකුසලේහි ධම්මේති උප්පච්චති සුඛං. මෙහෙම කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා වාසය කරනකොට ඔහුට උපදින සුඛය මේ සුඛය කියනකොට මේ බුද්ධ ශාසනයේ ඊටාම ප්‍රණීත නිර්ාමිත සුඛය තමයි මේ අදහස් කරන්නේ. මිනිසයන් නොවිඳන අමරණීය සුවයක්. අන්න එහෙම සුවයක් ලබනවා මේ තැනත්තා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා ඊතා ප්‍රණීත වූ මිහිරි වූ මధుර වූ මිනිසුන් නොමිදින අමරණීය වූ නිර්ආමිත සුවයක් නිදිනවා. ඊළඟට සුඛාභීය සෝමනස්සං මේ निराமிෂව සුව විඳිනකොට ඒක තව තවත් වර්ධනය වෙනවා. සෝමනස්සය කියන්නේ තවත් හිතේ සතුට සොම්නස් බව ඇති වෙනවා. සුඛය ඇති වෙනවා සොම්නස් බව ඇති වෙනවා. සුඛය නිසා සොම්නස් බව ඇති වෙනවා. සුඛය කියන්නේ වෙන එකක් සුඛ වේදනාව සෝමනස්ස කියන්නේ ඊට සම්බන්ධ එකක්. සේයතාපි භව පමදා පාමොද්දං ජායේත. මේ සනංකමාර බ්‍රහ්මයා මේ දේශනා කරන්නේ. භවත්නේ පින්වත්නි යම්සේ පමදා පාමොද්දං ජායේත. මේ ප්‍රමෝදයෙන් සතුට ඇති වෙනවා. දැන් පාමොජ්ජ කියනකොට බොහෝ තැන්වල ලාභාල සතුට තමයි අදහස් කරන්නේ. මෙතන අදහස් කරන්නේ උසස් වූම සතුට. මොකද ඒ ඉස්සෙල්ලා තියෙනවා පමුදා කියලා තවත් පදයක්. පමුදා කියන්නේ ප්‍රමෝදය. කොට පාමොජ්ජං කියන්නේ උසස් වූම සතුට. ප්‍රමෝදේ ලබනවා මහත් වූ සතුටක් ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒව මේවකෝ අසංසට්ඨස්ස කාමේහි අසංසට්ඨස්ස අකුසලේ ධම්මේහි උපජ්ජති සුඛං මෙන්න මේ ආකාරයට කාමයන්ගෙන් දෙන්න අකුසලයන්ගෙන් වෙන්න වාසය කරනකොට අර කියන ලද ආකාරයට ඊතා මధుර මිහිරි ප්‍රණීත වූ निराமிස සෝයක් පහළ වෙනවා සුඛාභියෝ සෝමනස්සං ඒ සුඛය නිසා තව තව තවත් හිතේ සොම්නස ඇති වෙනවා අයං කෝ භෝතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන පඨමෝ ඕකාසාදිගමෝ අනුබුද්ධ සුකස්සාදිගමයි භාවඥේ පින්වත්නි හේ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ප්‍රථම ඕකාසික දිගමය අවකාශාදිගමය මේ සුඛය ලැබීමට අවස්ථාව අවබෝධ කරගත්ත සුඛස්සාදිගමය කලින් කියාපු හැටිය ධ්‍යාන සුඛය, මාර්ග සුඛය, ඵල සුඛය කියන මෙන්න මේවා ලැබීම නිසා. අතුමාමෙත් තෝරනවා පඨමෝ ඕකාසාදි ගමෝති පඨමඥානං පංච නීවරණානි වික්ඛම්බෙත්තා අත්තනෝ ඕකාසංඝයත්තා පිට්ඨ ප්‍රථම ඥානය පංච නීවරණයන් විස්කම්බණය කරලා යටපත් කළා තනන්ට අවකාශයේ ඉඳ ලබාගෙන සිටිනවා. කොට මේ ඕකාසාධිගම කියන පදය දැන් වැටහෙන්නට ඕන ශ්‍රාවකයා. ඒකට මෙතෙක් කියන ලද මේ කාරණා ටිකෙන් අදහස් කරන්නේ ප්‍රථම ඥානෙ උපදවා ගැනීමයි උත්කෘෂ්ඨ වශයෙන්. භාවනා කරලා ප්‍රථම ධානය උපදවා ගන්න. ඊළඟට එතනින් මෙහා තියෙන ඒවත් මේකට සම්බන්ධ වෙනවා. ප්‍රථම ධානයේ ළඟම තියෙන උපචාර සමාධිය කියන්නේ. ඒ උපචාර සමාධියත් සැපේ ලබා දෙන එකක්. සැප ලබා ගැනීමට අවස්ථාව, අවකාශය ලබා ගන්න. එතනින් මෙහාට ගත්තත් භාවනා යෝගියෙන් භාවනා කරගෙන යනකොට යම් යම් අවස්ථාවල Tamanට හිතේ කයේ සුඛය පහළ වෙනවා හිතේ සෝමනස්සේ පහළ වෙනවා මේ ඔක්කොම මේකට ඇතුළත් වෙනවා ප්‍රථම ධානයේ පමණක් නෙමෙයි එතනින් මෙහාට කරන භාවනාවේ යෙදෙන ඒ යෝගාවචරයෙන්ට පහළ වෙන නායරියානික සාතනේ කටයුතු කරලා ලබන निराමිත මිහිරි මధుර සුඛය ඒ සේරම මේ මුල් කොටසෙන් අදහස් කරනවා. තව කෙටියෙන් කියනවා නම් සමාධි වේදා සමාධි භාවනා කිරීමෙන් ලබා ගන්න සෝය පිළිබඳව තමයි මේ ප්‍රථම ඕකාසාදිගම අවකාසාදිගමේ කියන එකෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට දෙවෙනි එක කුණචපරං භෝ දේකච්ඡස්ස ඕලාරිකා කාසංඛාරා අපපටිපස්සද්දා හොන්ති. භාවත්නි පින්වත්නි ඇතම් කෙනෙකුට මේ ඕලානික වූ කාය සංස්කාරයේ අපටිපස්සද්ධාන්ති නොසන්සිඳුනා වෙනවා. ඕලානික වාචේ සංඛාරා අපටිපස්සද්ධාන්ති. ඕලානික ගොල ගොරෝසු වාචේ සංස්කාර නොසන්සිඳුනා වෙනවා. ඕලානිකා චිත්ත සංඛාරා අපටිපස්සද්ධාන්ති. අවදානිකෝ ගොරෝසෝ චිත්ත සංස්කාර නොසන්සිඳුන වෙනවා. දැන් මේ කාය සංස්කාර, වචේ සංස්කාර, චිත්ත සංස්කාර කියන මේ එකක්වත් සංසිඳිලා නැහැ කියන එක තමයි ඒ වචන පදපේලියෙන් අදහස් කරන්නේ. සෝ අපරේණ සමයේන අරිය ධම්මං සුනාති. ඒ ගැන කලින් විස්තර කරලා දුන්න ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පුජ්‍යලයා මෑත කාලේ යෝනිසෝ මනසිකාරෝති නුවණින් මෙනෙහි කරනවා කලින් ඒ ගැන කියලා දුන්න යෝනිසෝ මානසිකාරයේ පවත්තන ධම්මාන ධම්මං පටිපඤ්ඤති ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා. තස්ස ආර්ය ධම්ම සවණං ආගම්ම යෝනිසෝ මනසිකාරං ධම්මානුධම්ම පටිපත්තෙන් ඒ පුජ්‍යලයා ආර්ය ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඊළඟට යෝනිසෝ මානසිකාරයේ දෙනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා එහෙම යෙදিলা හිටන් කටයුතු කරගෙන යනකොට ඕලාරිකා කාසංඛාරා පටිපස්සම්බන්ධ ඒ ඖදාරික වූ ගොරෝසු වූ කාය සංස්කාර සේරම සංසිඳිලා යනවා. ඕලාරිකා වචී සංඛාරා පටිච්චසම්බන්ධ. ඖදාරික වූ ගොරෝසු වූ වචී සංස්කාර සේරම සංසිඳිලා යනවා. ඕලාරිකා චිත්ත සංඛාරා පටිච්චසම්බන්ධ. ඖදාරික වූ ගොරෝසු වූ චිත්ත සංස්කාරات ඔක්කොම සංසිඳිලා. මේ සංස්කාර ගැන මෙතන සඳහන් වෙනකොට අවදානිකව කාය සංස්කාර සංසිඳෙන්නේ කොහේදීද සතරවෙනි ධානය. මෙතන කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රාස්වාද. සතරවෙනි ධානයේට පැමුණාම කාය සංස්කාර නැමැති ආස්වාද ප්‍රාස්වාද තේරම සංසිඳිලා ඕලාක ඕලානික වටි සංඛාරා කියන්නේ මෙහිදී විතර්ක ਵਿਚාර දෙකට ඒකට කියනවා වචේ සංස්කාර කියලා. ඒක දෙවෙනි ධ්‍යානයේදී සංසිඳිලා. ඕලානික චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනා. ඒවනම් සංසිඳෙන්නට නිරෝධ සමාපත්තියකට සමවදින්නට ඕන. ඉතින් මෙතෙන්දී ඒකත් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මේ දෙවෙනි කොටසදී සංසිඳෙන්නේ ඕලාරික කාය සංස්කාර ඕලාරික වචී සංස්කාර පමණයි. ඕලාරික චිත්ත සංස්කාර සංසෙන්දෙන්නේ ඉදිරි කොටස් වල. කස්ස ඕලාරිකානම් කාය සංඛාරානම් පටිපස්සද්ධිය. ඔහුට මේ ඖදාරිකෝ ගොරෝසෝ කාය සංස්කාරයන්ගේ සංසිඳීම නිසා ඕලාරිකානම් වචේ සංඛාරානම් පටිපස්සද්ධිය. අවදාරිකෝ ගොරෝසෝ වචේ සංස්කාරයන් සංසිඳීම නිසා ඕලාරිකාණං චිත්ත සංඛාරාණං පරිපස්සක්තිය අවදාරිකෝ ගොරෝසෝ චිත්ත සංස්කාර සංසිඳීම නිසා උප්පජ්ජති සුඛං නිරාමිස සෝයක් පහළ වෙනවා. තාමිහිරි මధుර සියොම් निराமிස සෝයක් පාලම සුඛා බිහියෝ සෝමනස්ස ඒ සුඛයට හේතු කොටගෙන සිතේ සොම්නස ඇති වෙන ඒ වාගේම ප්‍රමෝදයේ සතුට ඇති වෙන මේ විදිහ මේ සුඛයක් අධිගමනය කරනවා අවබෝධ කරගන්නවා මේ දෙවෙනි කොටසෙන් සඳහන් වෙන හැටිය. නමුත් මෙතන මේ දේශනාවේ තියෙන සුඛය කියන එක මේ අපි කියන සුඛය නෙමෙයි. ඒක අටුවාවේ තෝරනවා ဒ ුතියෝ ඕකාසිගමෝති කියලා. මේ ඕකාසාදි ගම අයං කෝ බෝ භග තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ဒ ුතියෝ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සුඛස්ස අධිගමයි සැපේ ලබා ගැනීම සඳහා කියලා මේ කොටසදී විස්තර වෙනවා එදෙන අටුවාවේ කියන ဒ ුතිය ඕකාසාදි ගමෝත්ති චතුත්ථඥානං සුඛං දුක්ඛං වික්ඛම්බෙත්තා ඕකාසං ගහෙත්වා චිත්ත මේ සතරවෙනි ධ්‍යානය තමයි මේ දෙවෙනි ඕකාසාදිගමේ කියන්නේ ඒක සැප දුක් දෙක නිෂ්කම්බණය කරලා යටපත් කරලා හිතන් ඒ නිර්ාමිත සුවේට අවස්ථාව ඉඩ ලබා ගන්නවා. ඒ හතරවෙනි ධානය කියන තැනම තියෙනවානේ. සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා උබ්බේන සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා කියලා. මේ සැප දුක් ප්‍රහාණය කිරීමෙන් ලබන හතරවෙනි ධානසුමය තමයි මේ දෙවෙනි ඕකාසාධිගමය කියන්නේ කියන අටුවාවේ තෝරලා තියෙන්නේ. එතකොට මුලින් අපි සඳහන් කළේ කිදී අදහස් කරන්නේ ප්‍රථම ඕකාසාදිගමය ප්‍රථම ඥාන. ඒ ප්‍රථම ඥානේ ගත්තහම උපචාර සමාධිය ආදී සියලු සමාධි ගුණ ඒකට ඇතුළත් වෙනවා. ඊළඟට මෙතන චතුර්ථ ඥානය ගත්තාම දෙවෙනි තුන්වෙනි ධ්‍යානත් ඒකට ඇතුළත් අන්නේ ඊටා මිහිරි මధుර නිර්ාමිත සුවය. සාවිදියකින් කියනවා නම් සතරවෙනි ධානයේදී සැප දුක් ප්‍රහාණය කළාම ලැබෙන්නේ උපේක්ෂාව සාමිහිරි උපේක්ෂා. උපේක්ෂා සති පාරිශුද්ධියෙන් කියලා කියනවා. ඒ උපේක්ෂා සුවය කියන එක ඊටාම මිහිරි සියුම් මధుර එකක්. අන්නේ සුවය ලබනවා කියන එක තමයි මේ දෙවෙනි ඕකාසාදිගමේ කියලා කියන්නේ. මේවා ලබා ගත්තා හෝ ලබා නොගත්තා හෝ ශ්‍රාවකයන්ට මේවා පිළිබඳව තේරීමක් ලබා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා. මේ දෙවෙනි ඕකාසාදිගම. ඊළඟට තුන්වෙනි එක පුණජපරම් බොහෝ දේගත්ත ඉදං කුසලන්ති යථා භූතං නප්පජානා හරත්නි ඇතන් කෙනෙක් තින්වත් පෞතිසාරසි දෙවියනි මේ සනං කුමාර බ්‍රහ්මයාන ප්‍රකාශ කරන්නේ පින්වත් පෞතිසාරසි දෙවියනි ඇතම් කෙනෙක් ඉදං කුසලන්ති යතහ භූතං නප්පජානා මෙන්න මේක කුසලයයි කියලා තත්ත්ව පරිද්දෙන් අවබෝධ කරගන්න අනුවණින් තේරුම් ගන්න නැහැ. ඉදං අකුසලන්ති යථා භූතං නප්පජානාති. මේවා අකුසල් කියලා එහෙම තේරුම් ගන්නෙත් නැහැ. ඉදං සාමජ්ජං මේ වරද සහිතයි. ඉදං අනවජ්ජං මේවා නිවැරදි. ඉදං සේවිතබ්බං මේවා සේවනය කළ යුතුය. ඉදං නොසේවිතබ්බං මේවා සේවනය නොකළ යුතුය. ඉදං හීනං මේවා බොහොම ලාමකයි. ඉදං පනීතං මේවා ඊටාම ප්‍රණීතයි උසස්. ඉදං කන්නක සප්පටි භාගන්ති කන්න සුක්ඛ සප්පටි භාගං කියලා කන්න සුක්ඛ කියන්නේ තර කියාපු පිළිවෙලම තමයි කන්න කියන අකුසල වලට සුක්ඛ කියන කුසලයන්. ඒවට සමානෝ දේවල් පිළිබඳ ඒවා. යතහ භූතං අප්පජානා ඒ පිළිබඳව තත්වාකාරය අවබෝධ කරගන්නේ නැහැ මේ තැනදී. මේ කියන ලද ආකාරයට කුසල කුසලයන් පිළිබඳව වැරදි නිවැරදි පිළිබඳව සේවනය කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව හීන ප්‍රණීත දේවල් පිළිබඳව ඒ වගේම සුඛ කන්න කියන ඒවත් කුසල කුසල තමයි මේවා පිළිබඳව මේ තරත්තා සත්‍යෝපරිද්දෙන් තේරුම් ගන්න අවබෝධ කරගන්නේ සෝ අපරේණ සමේන අරිය ධම්මං සුනාති. අර මූල් කොටසේදී විස්තර කළ හැටියට මේ තනත්තා මෑත කාලයේ ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ සාක්ෂාත්ාදි ගුණයෙන් යුක්ත වූ ධර්මයෙන් ශ්‍රවණය කරනවා. යෝනිසෝ මනසිකාරෝති. කලින් කියා දුන්නු හැටියට යෝනිසෝ මනසිකාරයේ දෙනවා. ධම්මාන ධම්මං පටිපද්‍යති. ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා. සෝ අරිය ධම්ම සමණං ආගම්ම. යෝනිසෝ මනසිකාරං ධම්මාන ධම්ම පටිපත්ති. ඒ තනත්තා ආර්ය ධර්ම ශ්‍රවණයේ හේතු කොටගෙන යෝනිසෝ මනසිකාරයේදීලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදিলা ඊළඟට ඉදං කුසලන්ති යතහ භූතං පජානාති මෙන්න මේවා යහපත් දේවල් කුසල් කියලා සත්තු පරිද්දෙන්ම අවබෝධ කරගන්න ඉදං අකුසලන්ති යතහ භූතං පජානාති මෙන්න මේවා අකුසල් කියලා ඒවත් සත්තු පරිද්දෙන් අවබෝධ කරගන්න ඉදං සාවජ්ජං මේවා වැරදි සහිතයි ඉදං අනවජ්ජං මේවා නිවැරදි ඉදං සේවිතබ්බං මේවා සේවනයේ කල යුතුය ඉදං සේවිතබ්බං මේවා සේවනයේ නොකල යුතුය ඉදං හීනං මේවා බොහොම හීනයි ලාමකයි ඉදං පනීතං මේවා ප්‍රණීතයි උසස් ඉදං කන්න සුක්ඛ සප්පටි භාගන්ති කන්න සුක්ඛ කියන සුදු කළු කියන තේරමයි එතන අදහස් කරන්නේ කුසල අකුසලය. ඒවට සමානයි කියලා. යථා භූතං පජානාති. සත්තු පරිද්දෙන්ම අවබෝධ කරගන්න. තස්ස එවං ඥානතෝ එවං පස්සතෝ අවිජ්ජා පහියති. මේ විදියට දක්නාවෝ දන්නාවෝ තනත්තාට අවිද්‍යා පහේති අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උප්පජ්ජති විද්‍යාව පහළ වෙනවා සක අවිද්‍යාව ප්‍රහීන වෙලා යනම විද්‍යාව පහළ වෙනවා මේ උඩින් කියන ලද කුසල අකුසලයන් පිළිබඳව සේවනය කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව වැරදි නිවැරදි පිළිබඳව හේන ප්‍රණීත දේවල් පිළිබඳව සුදු කළු කියන කුසල අකුසලයන් එතනත් අදහස් කරන මේ පිළිබඳව සත්‍ය පරිද්දෙන් අවබෝධ කරගන්න. සස්ස ඒවං ඥානතෝ ඒවං කස්සතෝ අවිජ්ජා පහේයති මේ විදිහට දැනගන්නා වූ දක්නා වූ තනත්තාගේ අවිද්‍යාව ප්‍රහීන වෙලා විද්‍යාව උපද්දති විද්‍යාව පහළ වෙනවා කස්ස අවිද්‍යා විරාගා විද්‍යුප්පාදා උපද්දති සුඛං ඔහුට මේ අවිද්‍යාව නැතිවීමෙන් විද්‍යාව පහළ වීමෙන් uppajjati sukhaං සුඛය පහළ වෙනවා අවිද්‍යා විරාග ඇතම් තම්මල මේ විරාගා කියන පදයෙන් නොඇලීම අදහස් කරනවා මෙතන අවිද්‍යා විරාගා කියනකොට ඒක නැති කිරීම අදහස් ප්‍රහාණය කිරීම. අවිද්‍යා විරාගා අවිද්‍යාව ප්‍රහීන කිරීම. විජ්ජුප්පාදා විද්‍යාව පහළ වීම. උපපජ්ජති සුඛං. ඊටා මිහිරි සුවයක් පහළ වෙනවා. ඒ වගේම සුඛාභිය සෝමනස්සං සුඛයෙන් සෝමනස්සේ පහළ වෙනවා මේ විදිහට සුඛයෙන් සෝමනස්සේ පහළ වෙනවා අයං කෝබෝ චේන භගවතා ජානතා වස්සතා රහතා සම්මා සම්බුද්ධේන සතියෝ ඕකාසාදිගමෝ අනබුද්ධ සුකස්සාදිගමාය බවත් දෙවියනේ මෙන්න මේ ආකාරයට ඒ භාග්‍යවත් වූ සියල්ල ගන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ විසින් සතියෝකාසාධිගමම අනුබුද්ධ තුන්වෙනි අවකාසාධිගමය අවබෝධ කරගත්තා මොනවටද සුඛස්ස අධිගම සැපේ ලබා ගැනීම සඳහා සතියෝ ඕකාසාධිගමෝති අරහත් මග්ගෝ සම්බ කිලේසේ වික්ඛම්බෙත්වා අත්තනෝ ඕකාසං ගහෙත්වා දිට්ඨති තුන්වෙනි අවකාශගාමිගමයයි කියලා කියන්නේ රහත් මාර්ගය සියලු කෙලෙසයන් ප්‍රහාණය කරලා නිෂ්කම්බණය කරලා සමන්ත අවකාශය ලබා ගනිමින් සිටිනවා අනේක තමයි තුන්වෙනි අවකාශ අධිගමය කියලා මෙතන සඳහන් එතකොට මෙහිදී අදහස් කරන්නේ රහත් බවටපත් වීම. දැන් ප්‍රථම අවකාශාධිගමේදී පෙන්වුම් කළා අතම් කෙනෙක් කාමයන්ට යෙදিলা වට ගැති වෙලා අකුසලයන්ගෙන් පිරී වාසය කරනවා එහෙම වාසය කරන තනත්තා මෑත කාලයේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ දීලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ දීලා ඒ ආර්ය ධර්මයත් යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් නිසා කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව වාසය කරනවා. එහෙම වාසය කරන්නා වූ ඔහුට ඇති වෙන සුඛය ඒ සුඛය ඇති වුණාන් පස්සේ තව දවස් දුරට ඒක දියුණු වෙමින් සෝමනස්සයක් ඇති වෙනවා. සුඛ සෝමනස්ස ප්‍රීති ප්‍රමෝදය ඔක්කොම ඇති වෙනවා. මෙන්න මේක තමයි පළවෙනි අවකාශාධිගම අවකාශාධිගමය. එතකොට ඒ කොටසින් අදහස් කරනවා කියන්නේ ප්‍රථම ඥානය. ප්‍රථම ඥානය ගත්තාම ප්‍රථම ඥානෙට මෙහා තියෙන උපචාර සමාධිය තවත් මෙහාදී බණ භාවනා කිරීමෙන් ලැබෙන සමාධි ගුණ ඔක්කොම අදහස් කරනවා ඒක තමයි පළමු වන ඕකාසාදිගමය අවකාසාදිගමය සුඛයට ඉඩ ලබා ගැනීම ඊළඟට දෙවෙනුව දේශනා කියන්නේ මේ අතම් කෙනෙකුට ඕලාරික හෝ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවා සංසිඳෙන්නේ නැහැ. ඔහු මෑත කාලයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා. එහෙම මේ විදිහට මේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් යෝනිසෝ මානසිකාරයේ යෙදීමෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරීමෙන් ඔහුට අර අවදානික වූ කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවා සේරම සංසිඳනවා. මේ කාය සංස්කාර වාචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවා සංසිඳීමෙන් ඔහුට ඇති වෙන උප්පට්ඨද සුඛං ඉතා මිහිරි සුවයක් ඇති වෙනවා මේ දෙවෙනුවට දේශනා කළේ සැප දුක් දෙක ඉක්මවා ගියා වූ චතුර්ථ ඥාන සුවයයි කියලා උත්කෘෂ්ඨ වශයෙන් සඳහන් එතකොට ඒකට දෙවෙනි ධානය තුන්වෙනි ධානය කියන එකත් අතුලක් වෙනවා ඉතින් මේ සුඛය පහළ වෙනවා කියන්නේ සෝමනස්සය පහළ වෙනවා කියන්නේ දෙවැනි අවකාශාදි ගමේදී ධානයේදී ලැබෙන එකක් නෙමෙයි ධානයෙන් නැගී සිටියාම තමයි ඒක ඇති වෙන්නේ. නැත්නම් සතරවෙනි ධානයේ සුඛය සෝමනස්සේ නෑම ඔක්කොම ඉක්මවලා කියන්නේ. ඒක නැගී සිටියාම සුඛ සෝමනස් ආදී මේව පහළ වෙන බවයි තේරුම් ගන්නට ඕන. මේ තුන්වෙනි අවස්ථාසාදි ගමේදී ඒ තනත්තා මේ කුසලයයි මේ අකුසලයයි මේ වරදයි මේ නිවරදයි මේ සේවනය කළ යුතුයි මේ සේවනය නොකළ යුතුයි මේවා හීනයි මේවා ප්‍රණීතයි උසස් මේවා කන්හසක කියන කලසුදු කියන කුසල කුසලයන්ගෙන් මුත්තයි මේ විදිහට තත්වාකාරයෙන් දකින්නේ නැහැ ඔහු මෑත කාලයේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරනවා. යෝනිසෝ මානසිකාරයේ යෙදෙනවා. ධර්ම ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා. එහෙම ආර්ය ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මානසිකාරයේ යෙදিলা ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ යෙදিলা හිතන් මේවා කුසල් මේවා අකුසල් මේවා සේවනය කළ යුතුයි මේවා සේවනයේ නොකළ යුතුයි. මේවා වැරදි සහිතයි, මේවා නිවරදයි. ළඟට මේවා හීනයි, මේවා ප්‍රණීතයි ආදී වශයෙන් තේරම යතහ භූතං පජානාති සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගන්නකොට තමයි කස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ අවිද්‍යා පහීයති. විඥා උප්පත්ති අවිද්‍යාව ප්‍රහීන වෙලා හිතාම විද්‍යාව පහළ වෙනවා. තස්ස අවිද්‍යාව විරාගා විද්‍යුප්පාදා uppajjati සුඛං. අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් විද්‍යාව පහළ වීමෙන් ඔබට සැපය පහළ වෙනවා. මේ සැපය මොකද්ද? ඵල සමාපatti සුවය කියන එකයි. ඵල සමාපත්තියෙන් නැගී හිටියාමත් මේ තියෙන ලද සුඛය පහළ වෙනවා. මෙන්න මේක තමයි තුන්වෙනි අවකාශාධිගමය කියලා මෙහිදී ප්‍රකාශ වෙන්නේ. මේ තුන්වෙනි අවකාශාධිගමය කියන්නේ රහත් මාර්ගය කියලා සඳහන් රහත් මාර්ග ඥානයේදී සියලු කෙලෙසුම්ම ප්‍රහාණය වෙලා යනවා. ඒ ප්‍රහාණය වීම නිසා තමයි මේ තුන්වෙනි අවකාශාධිගමයේ ලැබෙන්නේ. දැන් මේ අනුපිළිවෙලේ හැටියට පළවෙනි අවකාශාධිගමේදී ප්‍රථම අධ්‍යානයක් එතනින් මෙහා සමාධිගුණත් ඇතුළත් වෙනවා. දෙවෙනි අවකාශාධිගමේදී චතුර්ථ අධ්‍යානයක් දෙවෙනි තුන්වෙනි ධ්‍යානත් ඇතුළත් හතරවෙනි අවකාශාන්ති ගමේදී රහත් බවත් සෝවාන් සකෘදාගාමී අනාගාමී කියන මේ මාර්ග ඥාන තුනක් කියන ඔක්කොම ඇතුළත් වෙනවා මේ විදිහට මේ අවකාශාදිගම වලින් ඥාන මාර්ගඵල තමයි පහළ වෙන්නේ මුලින්ම සඳහන් කළාන සුකස්ස අධිගමාය කියලා පදයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අවකාශාධිගම අවබෝධ කරගෙන දේශනා කරලා තියෙනවා සුකස්ස අධිගමාය සුකස්ස අධිගමායාතේ ඥාන සුකස්ස මග්ග සුකස්ස ඵල සුකස්සත අධිගමාය කියලා සඳහන් වෙනවා ඥාන ඥාන මාර්ගඵල සුවේ සඳහා කියන්නේ එතකොට මේ තුන් වෙනුවට අදහස් කරන්නේ මාර්ගඵල සුවය. මාර්ගඵල සුවය කියනකොට මෙතන ඵල සමාපත්තිය පිළිබඳව අපට ගන්න පුළුවන්. මේ කලින් සඳහන් වුණා එවං ඥානත එවං පස්සත අවිද්‍යා පහියති විද්‍යා උප්පජ්ජති අවිද්‍යාව ප්‍රහීන වෙනවා විද්‍යාව පහළ වෙනවා විද්‍යා කියලා කියන්නේ විනිවිද ඥානාතීති විද්‍යා විනිවිද දැනගන්නවා මේ රහත් මාර්ග ඥානයේදී සියලු දේවල් පිළිබඳව විනිවිද දැනගන්නව අවබෝධ කරගන්න මේ විදිහට අවිද්‍යා විරාගා විද්‍යුත්පාදා අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් විද්‍යාව පහළ වෙනවා ඒ විද්‍යාව පහළ වීමෙන් තමයි uppajjate sukham සුඛය පහළ වෙනවා කියලා සඳහන් වෙනවා. මේ සුඛය කියලා කියන්නේ මාර්ග ඵල සුඛය කියන එකයි. ඒකට මාර්ගඵල පහළෝනාමස්සුව ඇති වෙනම ඊළඟට මෙහිදී ඵල සමාපත්තියත් අදහස් කරනවා සෝවාන් ආදී මාර්ගඵල උපදවාගත්තු ආර්ය ශ්‍රාවකය තමන් උපදවාගත්ත මාර්ගඵලයට පැමිණිලා හිටන් ඵල සමාපත්තිය කියලා නිර්ාමිත සුවයක් විඳිනවා ඒක ලෝකෝත්තර සුවයක්, निराமிස සුවය. අන්නේ निराமிස සුවයත් මෙතන අදහස් කරනවා. මාර්ගඵල සුවය කියලානේ තෝරලා තිබුණේ. ඒ නිසා මාර්ග සුවයත් ඵල සුවයත් කියන දෙකම තමයි මේ තුන්වෙනි අවකාශාදිගමේදී සඳහන් වෙන්නේ. ඒකට අවිද්‍යා විරාගා විද්‍යුප්පාදා අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නට ඕන. ඒ කියන්නේ දීර්ඝ විස්තරයක් කරන්නට අවස්ථාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට මේ ආර්ය ශ්‍රාවක සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ආර්ය ශ්‍රාවකයෝ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සරුව ප්‍රකාරයෙන් නෙමේ ඒ ඒ ප්‍රමාණයෙන් අවිද්‍යාව ප්‍රහාණය ਸਰව ප්‍රකාරයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ රහත් මාර්ගය ආනි. එතෙන්දි ඉතිරි නැතුවම ਸਰව ප්‍රකාරයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ඒක තමයි මේ සඳහන් වුණේ අවිද්‍යා විරාගා විද්‍යුප්පාදා උප්පජ්ජති සුඛං කියලා. අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් විද්‍යා ඉපදීමෙන් ඔහුට සුඛය පහළ වෙනවා. සින්වත්නි දැන් ඉතින් අපේ කාල වේලාව අවසන් වෙගෙන යන්නේ අද මේ කාරණා තුනක් පිළිබඳව ජනවසබ සූත්‍රයෙන් අරගත්ත සුඛ තුනක් පිළිබඳව තමයි විස්තර කරන්නට යෙදුනේ. මේක ඊටාම වැදගත් කාරණා සඳහන් වුණා ආර්ය ධම්මං සනාති යෝනිසෝ මනසිකරෝති ධම්මාන ධම්ම ප්‍රතිපජ්ජති කියලා. මේවා සාමාන්‍ය ජනයාට ඉතාම වැදගත් කාරණා. ඉතින් ඒවා හිතට අරගෙන කටයුතු කරන්නට ඕන හැමදෙනාම මේට වැඩි කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් පැයකටත් වැඩි කාල සීමාවක් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයේ හේතුයෙන් හැම දිනාටම ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්නවා